සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ ජීවිතයට එකතු කරගත්තාම තණ්හාව දුර වෙලා යනවා. පීඩාවන් දුර වෙලා යනවා. ශෝක පරිදේවයන් නැති වෙලා යනවා. තමන්ගේ අතුලාන්තයෙන්ම ස්ථීර සැලසීමක් උදා කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක කාර්යයට මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය ප්‍රාර්ථනාව හැමෝම ඇති කරගන්න ඕනේ. මේ ලෝකේ හැම දිනම වසඟයට ගිය එක ධර්මතාවයක් තියෙනවාය. හැම දිනම වසඟයට ගිය එක ධර්මතාවයක් තියෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ තමයි සිත කියලා කියන්නේ. අපි බලන්න මොහොතකට කල්පනා කරලා සම්වර්ෂණ වශයෙන් නැත්නම් මුළු ලෝකයම එක පිටක් කොට අපි සැලකුවොත් එහෙම මේ මොහොතේ මිනිස්සු සත්තු එතන කොහේ හරි තැනක විඥානයක් පහළ වෙන ඒක ඉන්ද්‍රිය සතෙක් පවා ඒ විඥානයේ හේතු කොටගෙන මොනවා හරි දෙයක් හොයනවා මොනවා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් එන මේ ලෝකේ හැම තැනම ඉන්න ඒ පහළ වෙන සිත් අනුව පහළ වෙන සිත් අනුව මොන හරි දෙයක් කරනවා. සමහර කට්ටිය තනකොළ කනවා. සමහර කට්ටිය ගහමරා ගන්නවා නේද? සමහර කට්ටිය කූට උපක්‍රම යොදනවා. මේ ඔක්කොම එයාලා දන්නේ නැති, හේතු දන්නේ නැති, සිද්ධ වෙන දේ දන්නේ නැති, වෙන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැති, ඇහැ කන නාසය දිව ශරීරයට එන අරමුණු වලට අනුව පහළ වෙන සිත් අනුව ක්‍රියාත්මක වෙන උපකරණ වගේ. එහාට මෙහාට එහාට මෙහාට සමහර ඒවා වේගෙන් කරකිනවා. හරියට කරන්ට් එක උත්පාදනය වෙන සූර්ය බල ශක්තියෙන් කරන්ට් එක ඉපදෙන උපකරණ තියෙනවා කියන්නකෝ විදුලි පංකා තියෙනවා කියලා කියන්නකෝ නේද? ඉතින් ඒකේ තියෙන සූර්ය කෝෂ දන්නෙත් නැහැ මේකේ කරන්ට් එක උපදිනවා කියලා. ඒ කරන්ට් එක හින්දා කැරකෙන්න හේතු වෙන මෝටරය දන්නෙත් නැහැ මං කැරකෙනවා කියලා. ඒ වගේම ඒක ඒ උපදින කරන්ට් එක අනුව කැරකෙනකොට කැරකෙනවා කියලා ඒ ෆෑන් එක දන්නෙත් නැහැ. අන්න ඒ වගේ අපි හැමෝම මොකක් හරි ක්‍රියාත්මක භාවයක ඉන්නවා. ඒ හිටියට ඒ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඒකට හේතු මොනවද කියලා දන්නේ නැහැ. හැමෝම වසඟයට ගිය එක් දෙයක් තියෙනවා. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ වසමන්නුකු. ඉතින් මෙන්න මේක කවදා හරි තේරුම් අරගෙන මේකේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා දැනගෙන අන්න ඒ ක්‍රියාකාරීත්වය අයහපත් දේ උපදින්නේ නැති වෙන්න යහපත් දේ උපදින විදිහට සකස් කරන තුරු අපි තුලින් අයහපත් දේ සිද්ධ වෙනවා. අයහපත් දේ සිද්ධ වෙනකොට පින්නත් නේ විපාකය. විපාකයේ කොහේ හරි ලකුණු වෙලා තියෙනවා කියලායි අපිට හිතෙන්නේ. අපිට මේ නාම කොටස ගැන තේරුමක් නැහැ, අවබෝධයක් නැහැ. අපිට නොපෙනෙන දේ ගැන. ලිස්සුවත් වැටෙනවා කියන එක නවත්තන්න පුළුවන් දෙයක්ද? වැටුනොත් කැඩෙනවා අතපයක් කැඩෙනවා කැඩුනා නම් ලිස්සලා වැටිලා අතපයක් කැඩුනා නම් ඉතින් ලිස්සීම හේතු කොටගෙන වැටුණා, වැටීම හේතු කොටගෙන කැඩුනා. නේද? ඉතින් ඉන්න ඒ ඒක ලෝකයේ තියෙන ස්වභාවයක් නීතියක් නේද? ඉස්සුපහම වැටෙනකොට වැටෙනකොට හයියෙන් වැදුනොත් කැඩෙනවා කියන එක. අන්න ඒ වගේ මේ අකුසල ධර්මයන් සිද්ධ වුණොත් යම්කිසි సంతානයක අනාගතයේ නරක විපාක ලබා දෙනවා. අකුසල ධර්මයන් සිද්ධ වුණාම අනාගතයේ නරක විපාක ලබා දෙනවා. මගේ ආත්මය කියලා ගන්න පුළුවන් නම් අපිට මේ මේ තියෙන සිත, මේ තියෙන ජීවිතය මේ දැන් පුළුවන් නරක විපාකෙකින් ලබා දෙනකොට හරි අමාරුයිනේ. නේද? එහෙනම් මම අකුසලයන් කිසියක් අද ඉඳන් කරන්නේ නැහැ. අද ඉඳන් මම කිසිම අකුසලයක් කරන්නේ නැහැ කියලා තීරණයක් ගන්න බැයිද උන්නා? ඉතින් ගන්නකො. මේ මොහොතේ ඉඳන් මම අකුසල සිතක්වත් පහළ කරගන්නේ නැහැ කියලා තීරණයක් ගන්නකො. ඇයි ඇයි ඔන්න ඔය දේ ගැන හිතුවේ නැත්තේ? ඇයි එහෙම තීරණයක් ගන්න බැරි? නේද? ඇයි එහෙම තීරණයක් ගන්න බැරි? පොඩ්ඩක්වත් තරහ යන්නේ නැතුව ඉන්නවා. අකුසල කියනකොට තරහ කියන්නේ අකුසලයක්. ආදරය කියන්නේ දැඩි බැඳීම් කියන්නේ අකුසලයක්. ලෝභ දේශ මොහ. එතකොට මම අද ඉඳන් කිසිම ලෝභයක් දේශයක් මොහයක් නැතුව ජීවත් වෙනවා කියලා ඇයි තීරණයක් ගන්න බැරි? එපමණකින්ම තේරෙනවා මේකේ තියෙන හදිය මොකක්ද කියලා. මට ඒක කරන්න පුළුවන් නම් මම ඒ තීරණය ගන්නවද නැද්ද? ආ. එහෙනම් අකුසල් ඇති වෙන්නේ හේතු තිබේනම් ඇති වේ. අකුසල් ඇති වෙන්න හේතු තියෙනකන් අකුසල් ඇති වෙනවා. හේතු නැති වුණොත් අකුසල් ඇති වෙන එක ඇති වෙන්නේ නැති එක නවත්තන්න කාටවත් බෑ. රහතන් වහන්සේට බලහත්කාරයෙන්වත් අකුසලයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපිට මෙතන වගකීමක් තියෙනවා. අපේ මේ සිතේ අකුසල් ඇති වෙන්නේ නැති විදිහට හිත හදන්න ඕනේ, සකස් කරන්න ඕනේ. පාලනය කරන්න බෑ. පාලනය කරනවා කියලා අපි කියවට පාලනය කරන්න බෑ. ඒක පාලනය වෙන විදිහට හදන්න ඕනේ. පාලනය වෙන විදිහට හදන්න ඕනේ. අන්න ඒ හදන වැඩ පිළිවෙල තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය තුල තියෙන්නේ. ඒක ගැඹුරින්ම කතා කරන අවස්ථාවක් තමයි අභිධර්මය කියලා කියන්නේ. ඉතින් ඒකින්ද අපි මේවා නැවත නැවත මේ අභිධර්ම පාඩම බොහෝම හිමින් චුට්ට චුට්ට ඉස්සරහට යන එකක් මේ අභිධර්ම පාඩමේ අරමුණ මම හැමෝටම කියලා තියෙනවා. අභිධර්මයට රුචිකත්වයක් නැති අයට යන්තම් රුචිකත්වයක් ඇති වුණාට පස්සේ මේක නවත්තලා දාන්නයි මගේ අදහස. මොකද මම එහෙම ලොකුවට අභිධර්ම දන්න කෙනෙක් නෙවෙයි නිසාවෙන් මේ පුංචි උත්සාහයක් ගන්නෙ අපි මේකේ කඩයිමක් මේකේ යන්තම් ආසාවක් කැමැත්තක් අභිධර්ම හැදෑරීම සඳහා ඇති කිරීම සඳහා හොඳයි කොහොම වුණත් කමන්නේ අපි කතා කරපු කාරණා කීපයක් පිළිබඳව මොකද 53 ධර්මයන් පිළිබඳවයි අද සාකච්ඡා කරන්න තියෙන්නේ මොනවද මේ 53 ධර්මයන් කියන්නේ චිත්තචෛතසිකයන් ටිකටමයි චෛතසික 51යි සිත ආරම්මන විජානන ලක්ෂණයෙන් එක ධර්මයක් කියලා අරගෙනයි ඒ කියන්නේ කෘත්‍යයක් වශයෙන් කරන කෙරෙන දෙයක් විදිහට එක ධර්මයක් කියලා අරගෙන තමයි චෛතසික 51ම කියන්නේ මොනවා හරි කාරණාවන් කෙරෙන දේවල් චිත්ත සහ චෛතසිකයන් කියන එක ගැන අපිට යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ මේවා අපේ ළඟ සිද්ධ වෙන ක්‍රියාවන් හින්දා. අපේ සිතක් හැදෙන්නේ අපි හැමදාම කියන ටික මුලින් චුට්ටක් මම ආයතරක් කියලා ඉන්නම්. හුඟ දවසකින් කියන්න බැරි වෙච්ච හින්දා. මොකක්ද අපි මේ කරමින් සිටියේ කරේ මොකක්ද අපේ ළඟ තියෙන ක්‍රියාකාරීත්වය හොද්දක රසයක් හැදෙන්න ඒ හොද්දට එකතු කරන දේවල් හේතු වෙනවා. එකතු කරන දේවල් රසය නෙවෙයි. නේද? මිරිස් කියන්නේ එකක් මිරිස් රසය කියන්නේ තව එකක්. ලුණු කියන්නේ එකක් ලුණු රසය කියන්නේ තවත් එකක්. එතකොට ලුණු යම් ප්‍රමාණයක් මිරිස් කහ ආදී මේ දේවල් ඔක්කොම යම් ප්‍රමාණයකට දාපුවාම ඒ දාපු රසයන් හේතු වෙලා එකතු කරපු දේවල් හේතු වෙලා 아무තු රසයක් හැදෙනවා. අන්න ඒ වගේ ඒ රසය සිතනම් ඒ රසයට එකතු කරපු ඒ රසය හැදෙන්න රසය නොවන ක්‍රියාවක් මෙතන සිද්ධ වෙන ඒ තමයි එකතු කරමු දේවල්. ඒ වගේ තමයි චෛතසික කියන්නේ එකතු කරපු දේවල් ටික නම් සිත කියන්නේ රසය. අන්න ඒ වගේ. ඒකර මේක අපි පැහැදිලි කරගන්න හැමදාම ගත්ත උදාහරණේ මොකද්ද අපි කල යුත්තේ කියලා දැනගන්න අපි ගත්ත උදාහරණය තමයි පාසලක් තියෙනවා පාසලේ ළමයි වගේක් ඉන්නවා ඒ පාසලේ සමිති වගේක් තියෙනවා. ක්‍රීඩා සමිතිය, සිංහල සමිතිය, සාහිත්‍ය සමිතිය මේ වගේ සමිති වගේක් තියෙනවා. මේ එක සමිතියක යම් ළමයි වගේක් ඉන්නවා. තව සමිතියක් ඇදලා තියෙන තව ළමයි වගේකින්, තව සමිතියක් ඇදලා තියෙන තව ළමයි වගේකින්, තව සමිතියක් ඇදලා තියෙන තව ළමයි වගේකින්. හරියටම දක්ෂ ගුරුවරයෙක්ගෙන් ඇහුවොත් අහවල් සමිතියේ ඉන්නේ කොයි කොයි ළමයි ටිකද කියලා ඒ ගුරුවරයා දන්නවා ඒ පාසලේ ගොඩ ආශ්‍රය කරලා තියෙන ළමයි ආශ්‍රය කරලා තියෙන හොඳ ගුරුවරයෙක් නම් එයා දන්නවා ආ සිංහල සමිතියේ ඉන්නේ මේ ළමයි ටිකනේ සාහිත්‍ය සමිතියේ ඉන්නේ මේ ළමයි ටිකනේ කියලා ඒ විතරක් නෙවෙයි ගුරුවරයාගෙන් මෙහෙම ඇහුවොත් මේ ළමයා සමිතිය කීයක ඉන්නවද අන්න බලන්න ආකාර දෙකකින් මේ ගුරුවරයාට කියන්න පුළුවන් මේ මේ සමිතියේ මෙන්න මේ ළමයි ටික ඉන්නවා කියලා කියන්නත් පුළුවන් මෙන්න මේ එක ළමයෙක් ගත්තොත් එයා මෙන්න මේ සමිති කීපෙම ඉන්නවා කියලා කියන්න පුළුවන්. එක ළමයෙක් ඉන්න හැම සමිතියෙම ඉන්නවා. එහෙනම් එයාට කියනවා මෙයා හැම සමිතියකටම පොදු ළමයෙක් කියලා. නේද? අන්න ඒ වගේ සමිති ටික කියන්නේ සිත් නම් ළමයි ටික කියන්නේ චෛතසික නම් හරිද? අපිට කියන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? හැම සිතක් හැදෙන්නම මෙන්න මේ මෙන්න මේ හැම සිතක් ගන්න සිත් ගන්න 121යි විස්තර වශයෙන් එතකොට සිතක් හැදෙන්නට මෙන්න මේ චෛතසික. එක සිතක් ගත්තොත් මෙන්න මේ චෛතසික ටික ඕන වෙනවා. හරිද? ඒ වගේම එක චෛතසිකයක් ගත්තොත් මෙන්න මේ මේ මේ මේ සිතේ යෙදෙනවා කියලා. ඔන්න ඔය ටික මම මූලික ඔන්න ඔය ටික තමයි මූලිකවම අපි අභිධර්මයේදී දැනගන්න ඕනේ සංයෝග සංප්‍රයෝග ණය කියලා අපි ඉගෙන ගත්තේ ඔන්න ඔය ටික. හරිද? එතකොට ඒ ටික ගැන අපි හොඳට සාකච්ඡා කරා. ඒතර ඒකත් එක්ක ඒ ටික ඉගෙන ගන්න නම් ළමයි ගැන සහ සමිති ගැන දැනගන්න ඕනද නැද්ද? හා එහෙනම් චිත්තයන් කියන්නේ මොනවද? චෛතසිකයන් කියන්නේ මොනවද කියලා අපි වෙන් වශයෙන් නේද? දැන් සති 40කට ආසන්න කාලයක් මේක මේ ගැන කතා කරා. ඒ කතා කරලා අපිට දැන් යම් කිසි ආකාරයක අදහසක් තියෙනවා අදට වුණත් ඔය ඔය ක්‍රියාවලියයි මේ හොයන්නේ කියලා දැනගත්තොත් අපිට ලේසි සිත් ටික වෙනම පාඩම් කරගන්න ඒකට සටහනක් අඳගන්න කියලා මම කිව්වා චෛතසික ටික වෙනම පාඩම් කරගන්න. ඒකට සටහනක් අඳගන්න කිව්වා බොහොම ලේසි ඒ චෛතසික සටහන එහෙම ගත්තහම ඒවා කෙරෙන කෘත්‍යයන් වශයෙන් දැන් සර්වචිත්ත සාධාරණ චෛතසික කියලා නේද හතක් තියෙනවා. ඒ කියන්නේ හැම සමිතියක් එක්කම ඉන්න ළමයි හත් දෙනෙක් ඉන්නවා. හොඳින් විග්‍රහ කරගත්තොත් අපිට මේවා තේරුම් ගන්න පහසුයි. ප්‍රකීර්ණක චෛතසික කියලා හයක් තියෙනවා. ඒක සමහර වෙලාවට කුසලයේ අකුසලයේ දෙකේම යදෙනවා. කුසල් සිත්වල සහ අකුසල් සිත්වල දෙකේම යදෙනවා ඒ ඒ ආකාරයට. ඉතින් මේ විදිහට කරන කෘත්‍ය අනුවමයි චෛතසිකයන් වෙන් කරලා තියෙන්නේ. ඒකින්ද මේක හොයාගන්න ලේසියි. එතකොට හැම චෛතසිකයෙන්ම යම්කිසි කෘත්‍යයක් සිද්ධ කරනවා. අපි දන්නේ නැති වුණාට අපේ සිතේ මේ අපි මේ සිත් පහළ වෙනකොට අපේ ඒ සිත් පහළ වෙන්න යම් යම් කෘත්‍යයන් සිද්ධ වෙන බව අපිට දැනගන්න මේ වගේ සිතක් පහළ වෙන්නේ මේකයි මේ වගේ සිතක් පහළ වෙන්නේ මේකයි මේ වගේ සිතක් පහළ වෙන්නේ මේකයි කියලා අපි දැනගෙන ජීවත් වෙනවා නේද? එපමණකින්ම තේරෙනවා මට මේක මට ඕන හැටියට තියාගන්න බෑ. මේ වැඩේ මං කරන එකක්ද අපේ? මං දන්නේවත් නැමේ මේ චිත්තචෛතසික කියලා කතා කරන්නේ. මගේ අතුලාන්ත ක්‍රියාවලිය ගැන. මම මෙලෝදයක් දන්නේ නැහැ. එහෙනම් එතනින්ම තේරෙනවා මේක ආත්ම ධනාත්මද? අනාත්මයි කියලා තේරෙනවා. ඒක මගේ වැඩ නෙවෙයි එක්තරා ක්‍රියාවලියක් කියලා තේරෙනවා. ඒකෙන්ද අභිධර්මය ඉගෙන ගැනීමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් හොඳට තේරුම් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකයි අපි අනිත්‍යානුපස්සනාව સિદ્ધ කරපු වෙලාවේ අභිධර්ම දවසේ අපි මොකද කරේ? දැන් මේ සතිය අපි දුක්ඛානුපස්සනාවයි කතා කරේ. මම අභිධර්මයෙන් අනිත්‍යට අනිත්‍යානුපස්සනාවට වැටෙන්න යම් කිසි රුකුලක් ඇති වෙන බව කියන්න උත්සාහ කරා අපි ගිය සතිය අභිධර්ම වැඩසටහනේදී. හොඳයි. දැන් මේ කාරණා ඉවරනාට පස්සේ අපි ඊළඟට ආවේ ප්‍රකීර්ණක සංග්‍රහ විභාගය කියන එකටයි. ප්‍රකීර්ණක කියලා එතන අපි ගත්තේ ඒ ප්‍රකීර්ණක සංග්‍රහය කියලා ගන්න හේතු වෙන කාරණාවක් තියෙනවා. චෛතසික 52ටම යම් යම් කෘත්‍යයන් තියෙනවා. හරිද? ඒ චෛතසික 52ටම තියෙන කෘත්‍යයන් අතරින් කෘත්‍යයන් කියන්නේ ඒවෙන් සිද්ධ වෙන ක්‍රියාවක් වෙන යාට වැඩක් තියෙනවා. එහෙම කියමුකෝ අපි. ඒ හැම එකනටම වැඩක් තියෙනවා. එතකොට චෛතසික විදිහටම සිත එකක් කොට ගන්නවා. ඒ කියන්නේ කෘත්‍යයන් නැහැ. සිත මොකද්ද කරන්නේ? සිත කරන්නේ ආරම්මන විජානන ලක්ෂණය. ඒවත් අරමුණු දැනීම. අරමුණු දැනීම විතරයි සිතෙන් කරන කෘත්‍යය. හඳුනා ගැනීමවත් සිද්ධ වෙන්නේ. හරි. ඒක චක්කු විඥාණයෙන් කෙරෙන්නේ පෙනීම මාත්‍රය විතරයි. හඳුනා ගන්න එක වෙන වැඩක්. හරි. පෙනීම මාත්‍රෙමේ නිකන් පේන එක විතරයි චක්කු විඥාණයෙන් කෙරෙන්නේ. සෝත විඥාණයෙන් කෙරෙන්නේ ඇහෙන එක විතරයි. ඇහෙන මාත්‍රය විතරයි. ගාහන ජීවයා කාය මන කියන ඒවා එහෙමයි. එහෙනම් සිතෙහි තියෙන නැත්නම් විඥානයේ තියෙන ක්‍රියාවලිය තමයි ආරම්මන විජානන ලක්ෂණය. එහෙනම් එයා එයා කරන කෘත්‍ය තමයි ඒක එහෙනම් චෛතසික 52ම එක එක එක එක වැඩ වගේක් කරනවා. සිත තව වැඩක් කරනවා. මේ තුනම ගත්තාම කියනවා තෙපනස් ධර්මයන් කියලා. 53ක්. ධර්මයන් 53ක්. ඒ 53 අරගෙන අපි මේ කතා කරාවිට කලින් ඒවා බෙදනවා වේදනා ભેදේ මේ මේ මේ 53 තියෙන වේදනාවන් පිළිබඳව. හරිද? ඊළඟට හේතු, කෘත්‍ය, ධාර, ආරම්මන සහ වස්තු. හරිද? මෙන්න මේ හය ආකාරයකින් මේක බෙදලා විග්‍රහ කරනවා. ඒ අපේ අනාගතයේ අපිට මේවා විග්‍රහ කර ගැනීම පහසු සහ ආකාර හයකින් විග්‍රහ කරනවා. අපි එතකොට මේ වෙනකොට වේදනා හේතු කෘත්‍ය කියන ભેදයන් තුනම ප්‍රකීර්ණ සංග්‍රහය මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. අද තියෙන්නේ අපිට ద్వාර සංග්‍රහය පිළිබඳව ద్వාර කියන්නේ මොනවද කියලා සාකච්ඡා කරන්න. දැන් උනත් ආරම්භ කරන්න කියලා මම කියන්නේ. පටන් ගන්න අභිධර්මය ඉගෙන ගන්න දැන් අපිට තේරෙනවනේ පොඩි සැකිල්ල. ඒ සැකිල්ල තේරුණාම මේකද මේ කරන්න තියෙන්නේ කියලා ආසාවක් ඇති වෙනවා. හරි ඊට පස්සේ මම ආය ආය කියන්නේ අර සිත් වේලිය දැන් සිත් 121ක් ගත්තාම මේක බෙදෙන විදිය. බෙදෙන විදිය සටහන ඇඳගෙන ඒන් ඒක තමන්ගේ මනසෙන් ඉක්මනට මතක් වෙන විදිහට කටපාඩම් කරගන්න. චෛතසික ටිකක් බෙදෙන විදිය ඇඳගෙන කටපාඩම් කරගන්න. ඔය ටික කටපාඩම් කරගන්න එහෙට වෙලාවක් යන්නේ නැහැ. මේ ටික කටපාඩම් කරාද ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා. හරිද? එහෙම නැත්නම් තේරෙන්නෙම නෑ ඔළුව විකාර වුණා වගේ දැනෙනවා. හරි තේරෙන්නේ නැති එකයි මුල ටික අර විශේෂයෙන් සම්ප්‍රයෝගන ආදී බලනකොට ඒ ටික අනිවාර්යයෙන්ම ඕන වෙනවා. එහෙනම් අද අපිට තියෙන්නේ ద్వාර සංග්‍රහය පිළිබඳව සාකච්ඡා කරන්නයි. එතකොට මේ මොකක්ද එතකොට වෙන්නේ? චිත්ත චෛතසික ටික ద్వාර වශයෙන් බෙදා බැලීම තමයි ద్వාර සංග්‍රහය කියලා කියන්නේ. වේදනා වශයෙන් බෙදා බැලීම තමයි වේදනා සංග්‍රහය කියලා කියන්නේ. හරි? හරි. එහෙනම් දැන් චිත්ත චෛතසික ద్వාර දොරටු වශයෙන් බෙදා බැලීම ద్వාර සංග්‍රහය කියලා කියනවා. අපි බලමු මේක ඉතින් තේරුම් ගන්න පුළුවන් ඕන කෙනෙකුට අද අහගෙන ඉන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. පුළුවන් හැටියට අපි කරගෙන යමු. නේද? හොඳයි. එතකොට ద్వාර කියන්නේ දොරවල්. දොරවල් කියන්නේ මොනවා හරි නිකන් අපිට දැනෙන්නේ නිකන් මේ නේද දොරක් වගේ ගෙදර දොරක් වගේ මෙතන ඇතුල් වෙන තැනක් නැත්නම් මේ සිදුරක් වගේ. ඒ වගේ අපේ ඉතින් නේද මේ ශරීරයේ සිදුරු තියෙනවා. නේද නාස් සිදුරක් තියෙනවා, ඇස් සිදුරක් තියෙනවා, කනේ සිදුරක් තියෙනවා, කටේ සිදුරක් තියෙනවා. ඒ වගේ ඒවා ඒවා නෙවෙයි ద్వාර කියලා කියන්නේ ආධ්‍යාත්මික පැත්තෙන් ගත්තොත් එහෙම මේ නොපෙනෙන සිත් ඇතිවීමට තියෙන ద్వාර. නොපෙනෙන සිත් අපිට චක්කු විඥානේ පේනවද? දැනෙනවද? නැහැ. හරිද? එතකොට මෙන්න මේ නොපෙනෙන සිත් ඇතිවීමට උපකාර වන ద్వාර තමයි මේ ద్వාර සංග්‍රහයේදී අපි ద్వාර කියලා ගන්නේ. ඇත්තටම ద్వාරේ යම්කිසි ద్వාරයකින් ඇතුල් වෙන දැන් අපි හිතමුකෝ රූපය ඇහැට ඇතුල් වීමෙන් ඒ දෙකෙහි ගැටීමෙන් මොකක්ද උපදින්නේ සිතක් උපදිනවා නේද? අන්න ඒක තමයි අපිට ස්පර්ශ කියලා කියන්නේ ඒ තුනේම එකතුව. එතකොට අන්න ඒ ద్వාරයක් හා ස්පර්ශව අරමුණක් ద్వාරයත් එක්ක ස්පර්ශයෙන් අරමුණක් තියෙනවා නම් අන්න ඒ අරමුණ අරමුණේ ඉපදීමම තමයි ඒ අරමුණේ ඉපදීමම එහෙම දැන් අපිට යමක් දකිනකොට ඒ අරමුණේ ඉපදීමම තමයි අපි කියන්නේ අරමුණක් ඇතුළු වුණා කියලා. කියන්නේ සිතේ ඉපදීම. සිතේ ඉපදීම නැත්නම් අපි අරමුණ දැන් ඇහත් රූපයත් මෙහෙම ගැටෙන අවස්ථා තියෙනවා. ඒක ගැටීමක් වෙන්නේ නැහැ වෙලාවකට. නේද? දැන් මගේ දිහා බලන් හිටියට සමහර වෙලාවට මාව පේන්නේ නැහැ. දන්නවද පේන්නෙම නැහැ කියලා වෙලාවකට. හරිද? ඒක හොඳටම ප්‍රකටයි. කොහෙදද පාසලේදී ඉගෙන ගත්තේ? ගුරුවරයා වෙලාවට චෝක් කාලෙන් ගහනවා. නේද? ඒක ලහනවා. මොනවද දැන් මං කිව්වේ? සද්දෙත් තිබිලා කනක් තිබිලා. හැබැයි ඇහිලා නැහැ. දැන් ගල් ගිල්ල වගේ ඉන්න කරගන්න දෙයක් නැති. නේද? එහෙනම් එතන අරමුණ ඇතුල් වෙලාද? නැහැ. අරමුණේ ඇතුල් වීමක් සිදු වෙලා නැහැ. එතකොට සිතක් ඉපදීමමයි අරමුණේ ඇතුල් වීම බවටපත් වෙන්නේ. සිතක් ඉපදීමමයි අරමුණේ ඇතුල් වීම බවටපත් වෙන්නේ නැත්නම් අරමුණේ ඇතුල් වීම නැත. හරිද? හොඳයි. එතකොට මේ වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා අරමුණු වෙන හයක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. එතකොට මේ රූප අරමුණු ඇතුල් වෙන ద్వාරයට කියනවා චක්කු ద్వාරය කියලා. ශබ්ද අරමුණු ඇතුල් වෙන ద్వාරයට කියනවා සෝත ద్వාරය කියලා. ගන්ධ අරමුණු ඇතුළු වෙන ద్వාරයට කියනවා ගහනද්්වාරය කියලා. ඊළඟට රස අරමුණු ඇතුළු වෙන ద్వාරයට කියනවා දිව්‍යාද්්වාරය කියලා. පොට්ටබ්බ අරමුණු ඇතුළු වෙන ద్వාරය කායද්්වාරය, ධම්ම අරමුණු ඇතුළු ద్వාරය මනෝද්්වාරය. එතකොට මේවා තමයි මේ ඇතුළු වෙන තැන් තමයි ద్వාරය කියලා කියන්නේ. මෙතන තමයි මේ සිත් හටගන්නේ. චක්කුද්්වාර, සෝතද්්වාර, ඝානද්්වාර, ජීවද්්වාර, කායද්්වාර, මනෝද්්වාර කියලා එතකොට අරමුණ ඇතිල් වීම කියන්නේ සිත් පහළ වීමමයි. ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ. අරමුණක් ඇතුළු වුණා කියන්නේ සිත් පහළ වීමමයි. නැත්තම් වෙලා තියෙන හරියට මම නිකන් මතක තියාගන්න කියන්න. මේ මේ වගේ එකක් නෙවෙයි හැබැයි වෙන්නේ. නමුත් ඒ විදිහට කියන්න හරියට අර ඇතුල් වීමයිනේ ద్వාර එතන ద్వාරය කියන්නේ අතු දොරෙන් ඇතුල් වෙන්නේ. නමුත් දොරට තට්ටු කරලා ගිහිල්ලා. දොර ඇරලා නැත්තම් උදාහරණයක් විතරයි මේ. අපි කියන ඇතුල් වෙච්ච අය හොයාගන්න කියලා කාට හරි. මේ ඇතුළත සමහර කට්ටිය දොරට තට්ටු කරලා හිටිය දොරවල් ඇරිලා නැහැ. ඒ වගේ මේ කියන શબ્දය ඇවිල්ලා ඔය කණේ දොරට නිකන් තට්ටු කරලා ගිහිල්ලා වගේ. දොර ඇරලා නැහැ. සිත් පහළ වෙලා නැහැ. නේද? ඒ මොකද වෙන කල්පනාවක වෙන කල්පනාවක් හිටියේ ඉඳලා. නේද? ඒතකොට එතන එතකොට මේ අරමුණ ඇතුල් වෙලා නැහැ. අරමුණ ඇතුල් වුණා කියන්නේ සිත් පහළ වුණාම කියන එකමයි. එතකොට ඒකෙන් අපිට හොඳට හිතාගත්ත හැකි අපේ ඔය චුට්ට දැනගැනීමෙන්ම අපිට නිකන් චිත්‍රයක් මැවෙන්න ඕන අපේ පින්නත් නේ. අපි කියන්නේ දොරටු හයක්. මගේ ජීවිතය කියන්නේ මොකද්ද? දොරටු හයක්. වෙන මොනුත් තියනවද? නැහැ. මේ දොරටු හැම වෙලෙම ක්‍රියාත්මක නැහැ. නේද මේ රටේ ලෝකෙත් පුළුවන් තරම් සද්ද සද්ද නැත්තම් සෝත විඥාන හටගන්න අවශ්‍ය දේවල් ගොඩේ තියෙනවා මේ වටේ හැම වෙලේම හැමදේම ඇහෙනවද මේ බලන්න ඇහි පියලීමේ දැනීම මම හැමදාම කියනවා මේ දැන් වල දැනෙන්න පටන් ගත්ත බරට දැන් දැනගන්නේ මේ මටත් එහෙමයි. නේද? දැන් දැනෙන්න පටන් ගත්තා. මෙච්චරලා දැවුණාද? නෑ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මේ ස්පර්ශ අරමුණ කායද්්වාරයට තුලලා නැහැ. තට්ටු කර කර ඉඳලා දොරට දොර ඇරිලා නැහැ. දැන් මං කියනකොට ඔන්න දොර දොර ඇරුණා. කිව්වට පස්සේ නේද? කණෙන් කණෙන් අර දොරත් ඇරුණා. ඒත් එක්කම මේකත් දැනෙන්න පටන් ගත්තා. එහෙනම් මගේ ජීවිතය කියන්නේ අරමුණු ඇතුල් වෙමින් තියෙන ద్వාර හයේ ක්‍රියාත්මක භාවය. ඒක එක සැරයකට ඇරෙන්නේ කර්මයක් ඒක. එක සැරයකට හැරෙන්නේ එක දොරයි. හරිද? ඔය ඕකෙන්ම තේරුම් ගන්න පුළුවන් ලොකු අනාත්ම ලක්ෂණයක්. හ්ම්. අනික කියන්නේ අභිධර්මයේ කොච්චර වැදගත් වෙනවද කියලා ඕකෙන් තේරුම් ගන්න පුළුවන් අනාත්ම ලක්ෂණයක්. මේ දොරටු අරින්නා මමද? දොරටු අරින්නේ මන්ද? මට කැමති වෙලාවට මට කැමති දොරටු අරින්න පුළුවන්ද? බැහැ. දොරටු වසන්නා මමද? මේ වෙලාවට මේ දොර අරින්න ඕන කියලා තීරණය කරන්නේ මමද? දැන් මගේ එතකොට දැන් ජීවිතය කියන්නේ දොරවල් හයක්. හරි වැඩේ. නේද? හ්ම් ඇතුල් වෙනවා එනවා යනවා එනවා යනවා හැම වෙලේම එනවා හැම චිත්තකම වේග කාලය චිත්තක්ෂණයයි. එතකොට මේ දොරට වරින කෙනා මම නෙවෙයි. මේ දොරට වරින කෙනා අපේ තාත්තද? අම්මද? මේව සකස් කරේ මන්ද? අපේ තාත්තද? අම්මද? එහෙනම් මෙතන සියන් සියලු ක්‍රියාවලිය මට අයිති වෙන කෙනෙකුට අයිති මේක කරන කෙනෙක් නෑ කරවන කෙනෙක් නෑ පිසු තමයි එතකොට <laughs> අපි කියනවා නම් එහෙම අපි කියනවා නම් කවුරු හරි මේක කරනවාය කියලා නේද කවුරු හරි කවුරු හරි මේක කරනවාය කියලා කියනවා නම් ඒකට තරහ එන එක එහෙම නේද කොයි කොයි ద్వාරෙන්ද මනෝද්්වාරේ අරමුණු අප එකක්. ඉතින් ආවට පස්සේ කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ අනුව මම හැසිරෙනවා. නේද? වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අපිට අභිධර්මයේ හදාරන කෙනෙකුට ධර්ම අවබෝධය ඉතාමත්ම පහසුයි කියන්නේ ඒකයි. හරි මේ සිද්ධ වෙන ක්‍රියාවලිය හොඳින් දන්නවා. කමන්නේ. දැන් අපි එකින් එක ద్వාර ගැන පොඩි පොඩි විස්තරයක් අරගෙන යන් ඉස්සරහට චක්කු ద్వාරය නැත්නම් මේ චක්කු ద్వාරයේ තියෙන දේ තමයි රූප අරමුණු. නැත්නම් වර්ණ. නේද? වර්ණ වැද ගන්නා වූ චක්කු විඥානය හටගන්න උපකාර කරන්නා වූ වර්ණය වැද ගන්නවා වර්ණය අතුල් කර ගන්නවා යා නේද සහ චක්කු විඥානය හටගන්න උපකාර කරන්නා වූ සසම්බාර චක්කුව ඇසුරු කොට පවත්නා වූ අපි සසම්බාර චක්කුව කියන්නේ මොකද්ද කියලා අපි දැනගන්න ඕනේ සසම්බාර චක්කුව කියලා කියන්නේ මේ සම්පූර්ණ හැට අපි ව්‍යවහාර වශයෙන් කියනවනේ ඇහැ කියලා දැන් මම එනකොට මෙහෙම අහනවා. මේක සසම්බාර ජක්කුවනේ. නේද? මේක හරියට නිකන් ගෙවත්ත වගේ. දොරටුව තියෙනවා මෙතන, ගේ තියෙනවා. ගෙදර ගේ දොරටුව තියෙනවා මෙතන. තියෙනවා. නමුත් ගේ වත්තක් තියෙනවා. ගේ පිහිටලා තියෙන තැන, දොරටුව පිහිටලා තියෙන තැන වටේ පිටේ දේවල් වගේ තියෙනවා. අපි මෙහෙම ඇඟිල්ලෙන් මේ සුදු ඉංගිරියාවට ඇන්නොත් දැනෙනවද නැද්ද? දැනෙනවා. එතන සිතක් පහළ වෙනවද? දැනෙනවා කියන්නේ සිතක් පහළ වෙනවද නැද්ද? ඒක චක්කු සංපස්සජ වේදනාවක්ද කාය සංපස්සජ වේදනාවක්ද කාය සංපස්සජ වේදනාවක් එහෙනම් එතන ඒ දොරටුව ඒක නෙවෙයි එහෙනම් නමුත් මෙන්න මේ චක්කු ප්‍රසාදයමයි එතන සසම්බාර චක්කුව ප්‍රසාද චක්කුව කියලා දෙකක් තියෙනවා මේකේ ద్వාරය කියන්නේ අතරම ප්‍රසාද චක්කුවට නමුත් ඒ අවට තියෙන මේ මස් වලින් හැදිච්ච චක්කුවට කියනවා සසම්බාර චක්කුව කියලා මාංශ චක්කුව හ්ම් මස් වලින් හැදෙන චක්කුවට කියනවා සසම්භාර චක්කුව කියලා. ප්‍රසාද චක්කුව කියලා කියන්නේ ඔය ඒකෙම තියෙන ධාතු වලින් හටගත්ත එක පුංචි උපයක් තියෙනවා. අන්නේ උපේ තමයි මේ දෘෂ්ටි මණ්ඩලය නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස කෝදා ජීවිතේන්ද්‍රය කියන රූප නවය එක් වෙලා හැදිච්ච චක්කු විඥාණයට නිෂ්ක්‍රය වෙන චක්කු විඥානය උපදින්න හේතු වෙන උපයට කියනවා නැත්නම් පැහැයට කියනවා චක්කු ප්‍රසාදය කියලා. එතකොට අන්නේ ඒකට කියනවා ප්‍රසාද චක්කුව කියලා. අර මස් ආදිය එක තියෙන මේ චක්කුවට මාංශ චක්කුවට කියනවා සසම්බාර චක්කුව කියලා. එතකොට දැන් මෙතන තියෙනවා මෙන්න මේ මේක තමයි ద్వාරය කියලා කියන්නේ මෙතේ මේ විදිහට මේකට ඇතුල් වෙන රූප රූප ආරම්මණය එල්බගෙන චක්කු විඥාණයට ඉපදෙන්න හේතු වෙන හින්දා මේ ద్వාරයටම කියනවා චක්කු වස්තුව කියලා එහෙම නැත්නම් චක්ෂු රේන්ද්‍රිය චක්ෂු රේන්ද්‍රිය කියලා කියනවා ඒ කියන්නේ චක්කුව කියන ඉන්ද්‍රිය ඒකට ඉන්ද්‍රියක් කියලා ඉන්ද්‍රියක් කියලාත් කියනවා හරි එතකොට මේකට ඉන්ද්‍රියක් කියලා කියන්නේ මේ රූපාලම්මණය වැද ගැනීමට යෝග්‍ය වූ ద్వාරයක්. ඒ ඒකට මොකද යමක් එකතු වෙන දේ තැනකට කියන ඉන්ද්‍රියක් කියලා. නැත්නම් ආයතනයක් කියලාත් කියනවා මේකට. චක්කායතනය කියලා. කියන ආයතනයක් කියන්නේ මොකද්ද අපි දන්නවා. ආයතනයක් තමයි යමක් සිද්ධ වෙන තැන. නේද? මෙතන තමයි මේ වැඩේ වෙන්නේ. ඒකද චක්කු ඉන්ද්‍රිය කියලා අපි කියනවා ඒකට. හරි. එහෙනම් දැන් අපි දැනගත්ත සසම්බාර චක්කුව කියන්නේ මොකද්ද? මේ ద్వාරය කියන්නේ මොකක්ද? නේද? ద్వාරයට ඇතුල් වෙනවා කියන්නේ මොකක්ද? නේද? ద్వාරයට ඇතුල් වෙනවා කියන්නේ සිතක් පහළ වීමමයි. සිතක් පහළ වීමෙන් තොර ඇතුල් වීම නැත. ඒකද මේ ටික අපි දැන් දැනගත්තා. මොකද ඉදිරියේදී මේවා තවත් විස්තර කරගන්නකොට මේවා මතක තියාගන්න ඕන. මම හිතන්නේ දැන් ආයේ ඉස්සර තරම්ම මාරු නෑ වෙන්න ඇති කියලායි මට හිතෙන්නේ. මේ මොකද අර හැබැයි අර ටික අතහරින්න බෑ. ඉදිරියේදී ආය ආය ඕන වෙනවා. අර සම්ප්‍රයෝගය ආදී ඔතනින් පටන් ගත්ත හින්දා තමයි අපිට චුට්ටක් ඔක අමාරුයි වගේ දැනුනේ. නමුත් මම කියන්නේ මේක හදාරන්න කියලා ආය ආය ආය ආය කියනවා. හොඳයි. ඊළඟට සෝතද්්වාරය ගැන අපි කතා කරමු. දැන් ලේසි එකින් එක අර වගේම අතන රූප අරමුණු කියලායි අපි නැත්තම් කිව්වේ රූප අරමුණු එහෙම නැත්නම් වර්ණ කියලා කිව්වා. මෙතන මොනවද එතකොට? ශබ්ද අරමුණු. එතකොට ඔන්න දැන් අර්ථ දැක්වීමක් අපිට ගන්න පුළුවන්. ශබ්ද අරමුණු වැද ගන්නා වූ සෝත විඥාණයට හට ගැනීමට උපකාර වූ සසම්බාර සෝත්‍රය ඇසුරු කොට පවත්නා වූ මහා භූත රූපයන්ගේ ප්‍රසාදය නැත්නම් ඊතාසියුම් රූප පරමාර්ථ ධාතුව හේවත් සෝත ප්‍රසාදය සෝතද්්වාරය වේ. හරි. මොනවද? ශබ්ද අරමුණ වැද ගැනීමට වැද ගන්න ශබ්ද අරමුණ ඇතුල් කරගන්න සෝත විඥානය හටගන්න උපකාර වන සසම්බාර සෝතේ ගිහම මේ කන. හරිද? මස් කන. එතකොට සසම්බාර සෝතේ ඇසුරු කොට ඒ ආස්තේ තියෙන මහා භූත රූපයන්ගේ ප්‍රසාදයක් තියෙනවා එතන. අන්නේ ප්‍රසාදේ ඊටාම සියුම් රූප පරමාර්ථ ධාතුවක් කියලා කියන එකට. ඒකට කියනවා සෝත ප්‍රසාදේ නැත්නම් සෝතද්්වාරය කියලා. එතකොට මෙතනත් එහෙමයි සසම්බාර සෝතය ප්‍රසාද සෝතයයි සෝතය දෙවැදාරුම් කොට සලකනවා. එතකොට මේ කනේ හිල ඇතුලේ තියෙන ඔය අවයවයක් අපි ඒකට කියනවා කන කියලා නේද? අන්නේ අවයවයේ එක එක එක දෙන කම්බරය තියෙනවා තව නේද? කර්ණ ඔය එක එක තියෙනවා කර්ණ පොණ පටලය එක එක එක ඒවා තියෙනවා නේද? එතකොට මේ තියෙන ඒ ඒ ඔක්කොම ගත්තාම ඒවට කියනවා අපි සසම්බාර චක්කුව කියලා. අර වගේම ඒ සසම්බාර චක්කුව තුළ තියෙන අපි දැන් කතා කරපු ආකාරයට තියෙන කොටසට කියනවා ප්‍රසාද චක්කුව කියලා. එහෙනම් ඒ තමයි සෝතද්්වාරය ගැන දැනගත යුතු දේවල්. එකක් ගොඩක් විස්තර කරපු හින්දා ඊළඟ එකේ ගොඩක් විස්තර කරන්න ඕනේ නැහැ. එතකොට සෝත විඥාණයට නිස්සය වෙන උපයට රූප පරමාර්ථ ධාතු නැත්නම් සෝත ප්‍රසාදය නිසා සෝතද්්වාරය ඒ වගේම සෝතායතනය කියලා කියන්නේ මෙන්න මේකට. ඊළඟට අපි යමු ගහනද්වාරය කියන එකට. දැන් මොනවද? ඒතර ගන්ධ අරමුණ වැද ගන්නා වූ ගාන විඥානය හටගන්න උපකාරී වෙන සසම්භාර ගානේහෙවත් නාසිකාව ඇසුරු කොට පවත්නා මහා භූත රූපයන්ගේ ප්‍රසාදයට කියනවා ගාන ප්‍රසාදය කියලා. ඒකත් සසම්භාර ගානය ප්‍රසාද ගානය කියලා දෙආකාරයක් වෙනවා. සසම්භාග ග්‍රහණය, ප්‍රසාද ග්‍රහණය කියලා දෙආකාරයක් වෙනවා. ඊළඟට ඒ වගේමයි ජීව ප්‍රසාදය කියන එක ගත්තොත් එහෙම ජීව ප්‍රසාදයකම රස අරමුණ වැද ගන්නා වූ ජීව විඥානයේ හට ගැනීමට උපකාරී වෙන සසම්බාර ජීවය නැත්නම් දිව ඇසුරු කොට තියෙන නේද කොහෙද තියෙන්නේ කියලා දැනගන්න ඕනේ උපකාරී වෙන්නේ මොකටද කොහෙද තියෙන්නේ සසම්බාර ජීවය ඇසුරු කොට තියෙන්නේ එතකොට මොනවටද උපකාරී කරන්නේ? ජීවයා විඥාණය සකස් වෙන රස දැනීම සකස් වෙන්න උපකාරී වෙන. එතකොට මොකද්ද කෘත්‍ය රස අරමුණ ඇතුල් කරගන්න. රස ආරම්මණය ඇතුල් කර ගැනීම. එතන ඊළඟට මොනවෙන්ද හැදිලා තියෙන්නේ? මහා භූත රූපයන්ගෙන් හැදිලා තියෙන මහා භූත රූපයන්ගේ උපයක්. එහෙම නැත්නම් ප්‍රසාදය. කියන ඊතා සියුම් රූප පරමාර්ථ ධාතුවක්. ඊතා සියුම් රූප පරමාර්ථ ධාතුවක්. ඒක තමයි ජීවහා ප්‍රසාදය කියලා කියන්නේ නැත්නම් දිවිහාද්්වාරය කියලා කියන්නේ. එතකොට මේකත් කොටස් දෙකකට බෙදෙන්න යොදා ගන්න කොහොමද අපි? සසම්භාර ජීවය සහ ප්‍රසාද ජීවය කියලා. එතකොට ඊළඟට අපි යනවා කායද්්වාරය කියන එකට. කායද්්වාරය කියන එක කොහෙද තියෙන්නේ කියන එක ගැන හොඳට පැහැදිලි කරගන්න ඕන. මොකක්ද එතන වෙන්නේ? පඨවි, තේජෝ, වායෝ. හරිද? පඨවි තේජෝ වායෝ කියන භූතත්‍රය සංඛ්‍යාත වූ මේ භූතත්‍රය හේතු වෙච්ච මේ තුන පඨවි තේජෝ වායෝ. හොඳට මතක තියාගන්න ඕන. ආපෝ ධාතුව කියන එක කායද්්වාරයට ගෝචර වෙන්නේ නැහැ. ඒක ඒ ක්‍රියාවක් ඒක ගැලීම් වශයෙන් තියෙන ක්‍රියාවක්. ඒ ගැලීම කියන එක කායද්්වාරයට දැනෙන දෙයක් නෙවෙයි. හරිද? ඒක දැනෙනවා නම් දැනෙන්නේ එක්කෝ පටවියක් විදිහට තේජෝ වායෝ විදිහට දැනෙන ඒවා මිසක්ක ඒ පටවියේ ගැලීම ඒක පටවියක් විදිහට දැනෙනවා මිසක්ක මේ ආපෝ ධාතුව කියන එක එහෙම දැනෙන එකක් නෙවෙයි. ඒක අපි පසුව සාකච්ඡා කරනවා. එතකොට පටවි තේජෝ වායෝ නම් භූතත්‍රය සංඛ්‍යාත වූ මේ පොට්ටබ්බ අරමුණ. පොට්ටබ්බ අරමුණ වැදගන්න කාය විඥානයේ හට ගැනීමට උපකාරී වන සසම්බාරක ඇසුරු කොටගෙන පවත්නා සසම්බාර කය ඇසුරු කොට පවත්නා මහා භූත රූපයන්ගේ උපය හේවත් ප්‍රසාදය නම් ඊතා සියුම් රූප පරමාර්ථ ධාතුවට කියන කාය ප්‍රසාදය කියලා එතකොට නැත්තම් කායද්්වාරය කායායතනය කියලා කියනවා. එතකොට සසම්බාර ප්‍රසාදය සසම්බාරකය ප්‍රසාදකය කියලා දෙකක් තියෙනවා. මේ ස්පර්ශය දැනගන්න උපකාරී වන සතර මහා භූතාංගයේ සැදුන සම්පූර්ණ ශරීරය සතර මහා භූතයන්ගෙන් සැදුන සම්පූර්ණ ශරීරය සසම්බාර කය කියලා කියනවා. එතකොට කෙස්ලොම් නිය වියලි සම ආදී ස්පර්ශය නොදැනෙන තැන් තියෙනවා. නේද? ඒ ඔක්කොම වැටෙන්නේ සසම්බාරකට. කෙස් වලට දැනෙන්නේ නැහැ, ලොම් වලට දැනෙන්නේ නැහැ, නිය වලට දැනෙන්නේ නැහැ, වියලි සමට දැනෙන්නේ නැහැ. නේද? ඒ යමක් දැනෙන්නේ නැති තැන් වගේ තියෙනවා. එතකොට ඒවා හැර හරිද? මේ සසම්බාර කය ඇසුරු කොටගෙන පවතින ඒ කය අර පොට්ටබ්බය දැනෙන අරමුණු ඇතුළු කරගන්නා කයට කියනවා ප්‍රසාද කය කියලා. හරිද? එතකොට පොට්ටාරම්භණය ඇතුල් වීමට උපකාරී වෙන හින්දා කාය ප්‍රසාදයට කායද්්වාරය කියනවා. එතකොට ඒකේ මොකද වෙන්නේ? කාය විඥාණයට උපදින්න ස්ථානය නම් ඒක මුළු ශරීරය පුරාවටම තියෙන අර කිව්ව කෙස්වල, ලොම්වල, නියවල වගේ තැන්වල නැතුව තියෙනවා. එතකොට කායේන්ද්‍රිය කියලාත් කියනවා මේකට. ඒ වගේම කාය ආයතනය කියලා කියනවා. හොඳයි. එතකොට දැන් අපි පහක් දැනගත්තා මොනවද? චක්කුද්්වාර, සෝතද්්වාර, ගාහනද්්වාර, ජීවද්්වාර, කායද්්වාර, දැන් එහෙනම් තියෙන අන්තිමට මනෝද්්වාරය කියන එක. දැන් අරමුණු මේක හරි ලේසි මනෝද්වාරය තේරුම් ගන්න අරමුණු ඇතුල් වෙන තැන් මොන හරි අපිට අරමුණු වෙනවනේ නේද ඇහැ කන නාසය ඔය ඔයවට කියන පංචද්වාර කියලා දැන් ඒතර අපි මේ පහට කියනවා පංචද්වාර කියලා පංචද්වාර හැර මොනවා හරි අරමුණක් අපේ හිතට ඇතුල් වෙනවද දන්නේ නැහැ පංචද්වාර හැර මොනවා හරි අපේ සිතට අරමුණක් ඇතුල් වෙන තැන තියෙනවාද කියලා බැලුවොත් මම ඇස් පියෝලා කන් වහලා හරිද කොහොම හරි කළා මේ ඉන්ද්‍රියන් ඔක්කොම වහලා දාලා මාව තිබ්බොත් මට මොකුත් අරමුණක් නැතුව නිින්දකින් වගේ ඉඳීද? තද නිින්දේ ඉන්නවා වගේ ඉඳීද? නෑ ඉන්නේ මොනවද කරන්නේ? ආ මේ යන්නේ අරමුණු එන්නේ නේද කරන්නේ? අන්න ඒ අරමුණු ඇතුල් වෙන තැනට කියනවා මනෝ ద్వාරය කියලා. හරිද? එහෙනම් පංච ద్వාරයන් හැර සිතින්ම ගන්නා අරමුණු. පංච ద్వාර වලින් ගන්න අරමුණු නෙවෙයි. සිතින්ම ගන්නා අරමුණු වැඩ ගන්නා වූ මනෝද්වාරික චිත්තයන්. මනෝද්වාරික චිත්තයන් කියන ඒවාට අන්න ඒක ඉපදෙන්න කාරණා වූ මනෝද්වාර සිතට ඒ කියන්නේ අපි දන්නවා චිත්ත විති ගැන අපි ඉදිරියට කතා කරනවා අරමුණක් නැත්නම් එතන තියෙන භවංග සිත් වේලයක් ඒක අපි භවාංග කෘත්‍යයේදී කතා කරා යම් පමණකට එතකොට මේ භවාංගය ඇති වුණාට පස්සේ භවාංග චලන සිතට අනතුරුව උපදින භවාංගුපච්ඡේද චිත්තය කියලා කියනවා. ඒකට කියනවා මනෝද්වාරය කියලා. හරිද? එතකොට පංචද්වාරයට අරමුණු වෙන්නේ නැහැ. මනෝද්වාරයට පමණක් අරමුණු වෙන ප්‍රසාද රූප, සුකුම රූප, චිත්තචෛතසික නිබ්බාන පඤ්ඤප්ති කියලා කියනවා. ඒ ඒ ඒ කියන්නේ ප්‍රසාද රූප, සුකුම රූප, චිත්තචෛතසික නිබ්බාන පඤ්ඤප්ති කියන මේ ධම්මාරම්මණයන් වැද ගන්න. ඒවට කියනවා ධම්ම කියලා. හරිද? එතකොට මේ ධම්මාරම්මණයන් වැද ගන්නා වූ මේ කොටසට කියනවා මනෝ ద్వාරය කියලා. නැත්තම් මේ මනෝ ద్వාරය කියලා කියන්නේ භවාංග චලන සිතට පස්සේ එන බවාං බවාංගුක් පච්ඡේද මේ සිතට තමයි කියන්නේ මනෝද්වාරය කියලා. ඒක අපි මේ විදිහට මතක තියාගමු. පංචද්වාරික අරමුණුගෙන උපදින පංචද්වාරික අරමුණුගෙන අරමුණක් අරගෙන උපදින චිත්ත විත්‍යන්ට මේ චිත්ත විති වලදී අපිට මේක තේරුම් ගන්න පුළුවන් මේ කොහොම හරි අපි දැනට මතක තියාගන්න ඕන අරමුණු වීම ටික අරමුණු වෙන එකයි අරමුණු වෙන තැනයි සිතක් පහළ වීමයි ద్వාර කියලා කිව්වේ. එහෙනම් මේ ద్వාර කියන තැනේදී අපි දැනට මේ ටික මතක තියාගත්තම හොඳටම ඇති. ඇහැ කන නාසය දිව ශරීරය කියන පංචද්වාර වලට අමතරව යම් සිතක් පහළ වෙනවා නම් කොතන හරි ඒ පහළ වෙන්නේ අරමුණක් ඇතුල් වීමෙන්මයි. අන්න ඒ අරමුණ ඇතුල් වෙන ස්ථානය තමයි මනෝ ద్వාරය කියලා කියන මතක තියාගත්තාම දැනට ප්‍රමාණවත් වෙනවා. ඊළඟට දැන් අපි ඔය සිද්ධිය දැනගත්තා. ඒ සිද්ධිය දැනගත්තට පස්සේ අපි දැන් මේ එක එක එක එක ద్వාරවලින් දැන් අපි කිව්වා මේ චිත්ත චෛතසිකයන්ගේ ප්‍රභේදයන් තමයි මේ ප්‍රකීර්ණක සංග්‍රහයේදී सिद्ध කරන්නේ කියලා. දැන් ওই සිද්ධිය තමයි දැනගත්තේ. දැන් අපි දැනගන්න ඕනේ ద్వාරික සිත් සහ ద్వාර විමුක්ත සිත් කියන්නේ මොනවද කියලා. හරිද? ඉතින් දෙකපාරටම සංකීර්ණයි කියන්නේ තමයි වචනවලයි ටිකක් තියෙන වචන කියන්නේ නැතුවත් බෑ නේද? ద్వාරික සිත් කියලා කිව්වම මොනවද? ඒ ద్వාර වලට ගෝචර වෙන සිත්. ద్వාර විමුක්ත කියන්නේ ඒවයි කවදාකවත් පහළ වෙන්නේ නැති සිත්. එච්චරයි. නේද? එතකොට ద్వාරික සිත් හා ద్వාර විමුක්ත සිත් දෙකට විතර බෙදන්නේ මොකක්ද? මේ භවයේදීම සද්වාරංගෙන් උපදින සිත් මේ භවයේදීම සද්දාරයන්ගෙන් ගත් අරමුණු වලට එල්බගෙන උපදින සිත් වලට කියනවා ద్వාරික සිත් කියලා. මේ භවයේදී සද්දාරයන්ගෙන් නොගත් පූර්ව භවයෙන් ගත් අරමුණු එල්ලම කරගෙන උපදින සිත් වලට කියනවා ద్వාර විමුක්ත සිත් කියලා. ඒ විදිහට ඒක අර්ථ දක්වන්න පුළුවන්කම තියෙනවා. ඒක මොකද්ද කියලා අපි දැන් සාකච්ඡා කරමු. එතකොට ద్వාරික සිත් කොටස් 6ක් තියෙනවා. ద్వාරික කියන්නේ මේ ద్వාර වලින් ගන්න අරමුණු වලට කියනවා ඒ අරමුණු වලින් ගන්න සිත් වලට කියනවා ద్వාරික සිත් කියලා කොටස් 6යි. චක්කුද්්වාරික සෝතද්්වාරික, ගානද්්වාරික, ජීවද්්වාරික, කායද්්වාරික සහ මනෝද්්වාරික. එතකොට මේ භවයේදීම ගත්ත සිත්වලටයි ද්වාරික සිත් කියලා කියන්නේ. මේ භවයේදීම සද්වාරයෙන් ගත් අරමුණු වූ එල්බගෙන උපදින සිත් එහෙම නැති වගේක් තියෙනවා. හරිද? එතකොට මේ භවයේදී සද්වාරයෙන් ගත්තේ නැති පූර්ව භවයෙන් ගත් අරමුණ එල්බගෙන උපදින සිත් වලට කියන ద్వාර විමුක්ත ක්ෂිත් කියලා දැන් බලමු අපි මේවා මොනවද කියලා අපිට සාකච්ඡා කරනකොට හොයාගන්න පුළුවන්කම තියෙනවා. චක්කුද්්වාරයෙන් ගත්ත චක්කුද්්වාරයෙන් ගන්නාලද රූපාරම්මණයන් නේද? කියන්නේ රූප අරමුණු. රූප අරමුණු එල්බගෙන ඇති වෙන සිත් වලට අපි කිව්වා චක්කුද්්වාරික සිත් කියලා. චක්කුද්්වාරයට හමුවන රූප දැන් අපි දන්නවා රූපයක රූප පරමාර්ථයේ ආයශය චිත්තක්ෂණ 11යි කියලා දන්නවා. ඒකෙන් චක්කු ප්‍රසාදයට අහු වෙන්නේ වර්තමාන රූපයක් නේද? එතකොට යම් රූපාරම්මණයක් ගැන සිතක් ඇති වෙන අවස්ථාවක් එනකොට භවාංග සිත් પરම්පරාවේ එක්තරා සිතකට මේ රූපය අහු වෙනවා නේද? භවාංග සිත් પરම්පරාවේ එක්තරා සිතකට මේ රූපය මේ රූපය අහු වෙනවා. එතකොට මේක උත්පාදනය වෙන වෙලාවේ උත්පාදනයක් වෙන ෂණයේදී රූපය ඊටාම දුර්වල හින්දා භවාංග සිතෙහි අරමුණ ඉවත් කරගන්න සමර්ථ වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම අහු වෙනකොටම භවාංග සිතේ අරමුණ ඉවත් කරගන්න අහු වෙන්නේ මෙන්න මේ භවාංග සිතට කියනවා අතීත භවාංගය කියලා භවාංගය කියලා ව්‍යවහාර වෙනවා. ඊළඟට අපි දන්නවා උත්පාද රූපයේ තියෙන ලක්ෂණ තමයි උත්පාද තితి භංග කියලා. එතකොට තితిයේදී රූපය බලවත් හින්දා දෙවන භවාංග සිතක් පහළ වෙනවා. ඒ දෙවන භවාංග සිතෙහි අරමුණ චලනය වෙනවා. අරමුණ වෙනස් වෙනවා. භවාංග සිතේ අරමුණ වෙනස් වෙන හින්දා ඒකට කියන භවාංග චලනය කියලා. එතකොට රූප අරමුණ බලවත් වෙනකොට ඒක ඒකට අනුතුරු හට ගන්නා සිතේ අරමුණ ඒ සිත නිරුද්ධ වීමට අර කලින් සිත නිරුද්ධ වීමට හේතු වෙනවා. අන්න ඒ සිතට කියනවා බවාංගු පච්ඡේදය කියලා. හරිද? එතකොට ඒකෙන් පස්සේ අලුත් අරමුණක් අරගෙන ඒ අරමුණට සිත් පරම්පරාවම යොමු වෙනවා. ඒ යොමු කරන ඒ අරමුණට කියනවා ආවර්ජන ආවර්ජන කෘත්‍යය. අපි දැන් කෘත්‍ය සංග්‍රහය දෙක සඳහන් කරා. ආවර්ජන කෘත්‍ය સિદ્ધ කරමින් චක්කුද්්වාරික සිත චක්කුද්්වාරික සිත කියලා කියන පංචද්වාරා වර්ජන සිත පහළ වෙනවා. හරි. එතකොට දැන් මේ ටික අපි ඊළඟ සතියේ කරන ටිකක්. ඒකින්ද මේ ටික එක පටලව ගන්න ඕනේ නැහැ. මේක ගැන පොඩ්ඩක් හොයාගන්නයි මම මේ චුට්ටක් කිව්වේ. කරුණු හොයලා තියාගන්න. ద్వාරික සිත් සහ ద్వාර විමුක්ත සිත් කියන්නේ මොනවද කියලා කරුණු හොයලා තියාගන්න. එතකොට අර රූපාරම්මණයම අරගෙන ඇවිල්ලා දැන් මේක අපි මේ ටිකේ ඉස්සෙල්ලා මේ ద్వාරක සහ ద్వාර විමුක්ත ටික කතා කරලා ඊට පස්සේ චිත්තවිති වලට ආය යනකොට මේ ටික ආය පැහැදිලි කරන හින්දා ඔය පටන් ගන්නකොටම අපැහැදිලි වුණාට පස්සේ අපිට මේක පැහැදිලි කරගන්න හොඳටම පුළුවන් වෙනවා. එතකොට අර කියන භවාංග චලනය පංචද්වාරජන චිත්තයේ පහළ වෙනවා. ඒකෙන් පස්සේ රූපාරම්මණය ගැන පිළිවෙලින් චක්කු විඥාන, සම්පටිච්ඡනය, සම්තිරණය, වොට්ටපණය, ජවන්සිත තදාරම්මන දෙක ආදී චිත්ත විතිසිත පහළ වෙනවා එන්නේ වගේ මේ සිද්ධ වෙන කාරණාව මොකක්ද කියලා මේකෙදි අපිට හොයාගන්න පුළුවන් මොනවද ద్వාරක සිත් මොනවද ద్వාර විමුක්ත සිත් කියලා. ඉතින් ඒ පෙර භවයන් වල ගත් අරමුණු හේතුවෙන් පෙර භවයන් වල අතීත දේවල් හේතුවෙන් සිද්ධ වෙන දේවල් වලට කියනවා ద్వාර විමුක්තක සිත් මේ භවයේදී සද්දාරංගයෙන් ගත්තේ නැති පූර්ව භවයෙන් ගත් අරමුණු එල්බගෙන උපදින සිත් වලට කියනවා ద్వාර විමුක්ත සිත් කියලා. එතකොට මේ භවයේදී මේ භවයේදී සද්දාරංගයෙන් ගත් අරමුණු එල්බගෙන උපදින සිත් වලට කියනවා ద్వාරික සිත් කියලා. එහෙනම් ద్వාරික සිත් හා ద్వාර විමුක්ත සිත් පිළිබඳව තමයි අපි මේකෙදි ඉගෙන ගන්න. ඒකයි මේකට ප්‍රකීර්ණක සංග්‍රහය කියලා කිව්වේ. එතකොට ඊළඟ සතියේදී අපිට මේක ටිකක් ගැඹුරෙන් සාරාංශගතවම මම ඉස්සෙල්ලා කියලා ඉන්නම්. එතකොට තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. ඊට පස්සේ අපි උත්සාහයක් ගමු මේක තේරුම් ගැනීම සඳහා. මම හිතන්නේ බැරි වෙන්නේ නැහැ. නේද? එතකොට කරන්න ඕන මේවා අමාරුයි කියලා හිතන්න එපා. ඇයි? ඔය රෙඩි අමාරු දේවල් ඉගෙනගෙන නැද්ද? නේද? තියෙන්නේ ඉස්සෙල්ලාම අහපු දවසේ අමාරුයි කියලා හිතෙයි. නමුත් අපිට පසුව මේක නේද? ඉතා පහසු වෙනවා. සාරාංශය හිතට ගන්න උත්සාහ කරන්න. සැකිල්ල හිතට ගන්න අපි බලමු. ඒ සැකිල්ල සාරාංශය හිතට ගත්ත ගමන් ඉතින් ටික පැහැදිලි කරගන්න බොහොම පහසුයි. එහෙනම් මේක එකපාරටම අමාරුයි කියලා අහක දාන්න එපා. ආයසරයක් මම මතක් කරනවා. අර මුල් කොටස හරියට බලන්න. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේවා තේරුම් ගන්නකොට දැන් මේ ద్వාරික සහ ద్వාර විමුක්ත කියලා කියනකොට මේ ద్వාර වලින් විමුක්ත. ద్వාර වලින් විමුක්තම එකයි පටන් ගන්නකොට කියේ ద్వාර වලින් ගන්න සිත් සහ ద్వාර වලින් විමුක්ත සිත් කියලා. එතකොට ඒක මහ ලොකු අමාරුවක් නෑ මේ කියනකොට එකපාරටම අමාරු මම සාරාංශගත කරලා ඊළඟ දවසේ කියලා දෙන්නම්. එතකොට අපිට මේක තේරුම් ගන්න පුළුවන්. කොහොම හරි අභිධර්මයේ පිළිබඳ යම් අවබෝධයක් ඇති කරගන්න මේ ඔක්කොම ඉගෙන ගන්නකොට එක අදහසක් ඇති වෙන්න ඕනේ. මේ වැඩේ මම කරන්නේ නෑ. එයා පටිච්චසම්පන්නව සිද්ධ වෙන්නේ මේ සිද්ධ වෙන වැඩේ ප්‍රතිසම්පන්නව සිද්ධ වෙන හින්දම හැම වෙලේම වෙනස් වෙනවා. නේද? හේතු හින්දා සිද්ධ වෙන සංකත ස්වභාවයක් තියෙන හින්දා හැම වෙලේම වෙනස් වෙනවා. හැම වෙලේම වෙනස් වෙනවා නම් මට ඒවා මගේ කියලා ගත්තොත් එහෙම ලොකු අමාරුවක වැටෙනවා. ඒවා මගේ කියලා ගන්න බැරි බව දැනෙනවා. මේ වගේ පටිච්චසමුප්පන්නව සිද්ධ වෙන සිද්ධියක් මෙතන සිද්ධ වෙන්නේ කියලා තේරුණා අර අර පළවෙනියම මම කියපු චුට්ටම ඇති. මොකුත් ඕනේ නැහැ. නේද? අරමුණ ඇතුල් වීම කියන්නේ සිත් පහළ වීමමයි. එහෙනම් සිත් පහළ වුණ තැන පහළ වුණ නැති තැන අරමුණ ඇතුල් වෙලා නැහැ. මේ ලෝකේ හැම තැනම අරමුණු හැම වෙලේම අරමුණු තියෙන වටේටම නේද අරමුණු විය හැකි දේවල්. නමුත් මගේ දොරවල් ඇරෙන්නේ <laughs> මාරුවට. ඒ දොරවල් ඇරීමේ වගකීම මට ඇත්තේ නැහැ. ඒක වෙන කාටවත් ඇත්තෙත් නැහැ. ඒක එහෙනම් ක්‍රියාවක් කියන එක හොඳටම තේරෙනවා. ඔය චුට්ටෙදි පවා අපිට අනාත්ම සංකල්පනාව අනිත්‍ය සංකල්පනාව ඇති වෙන්න ලොකු හේතුවක් හේතුවක් සකස් වෙනවා. ඒකින්ද මම හිතන්නේ විශාල යහපතක් සිදු කරගන්න පුළුවන් දෙයක් තමයි අභිධර්මය ඉගෙන ගැනීම. මගේ ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා ගැඹුරෙන් ඉගෙන ගැනීම. ඒකින්ද මේක අතහරින්නේ නැතුව කවුරුත් උත්සාහ කරන්ඩ අමාරු වුණාට ටික දවසක් උත්සාහ කරොත් ඕනම දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අද දවසේ අපි මේ වැඩසටහන අද මෙතකින් නිමවටපත් වෙනවා. අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරපු මේ පින්නන්ත පිරිසගේ ඒ උතුම් දායකත්වයේ නිසා වෙනුවෙන් නිවසේ ඉඳලා මේ ධර්මය ශ්‍රවණය කරපු යත්තන්ට මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මය හේතුවෙන් තමයි ඒ යත්තන්ට මේ ධර්මය ශ්‍රවණය කරන්න ලැබුණේ. ඒකින් දා නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු අය ධර්ම දේශනා කරපු මම ඔබ අප හැම දිනාම තුළ ඇතන සියලු පුණ්‍ය ශක්තිය මේ දායකත්වයේ දරපු මේ මැදිරියට ඇවිල්ලා ධර්මය සාකච්ඡා කරපු සියලු දෙනාටම අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම මේ පින්වන්ත පිරිසට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.